මට දකිනවා <laughs> මම හිතනවා අපි දැන් මගේ ක්ෂේත්‍රය හින්දාමත් සහ දැන් කාලීන අවශ්‍යතාවයක් හින්දාමත් අපි අධ්‍යාපනය ගැන කතා බහකින් පටන් ගමු හොඳයි බොහොම හොඳයි අපි මෙහෙම මම මෙහෙම එකට පූර්විකාවක් මම දන්නේ ඒක ශාවිතක අවුලක් වේද කියලා පූර්විකාවක් වගේ දෙයක් මේ අපි අධ්‍යාපනය ගැන හෝ අපි කන බොන හැටි හෝ අපේ රැකියාව හෝ ඕනම දෙයක් මොනවා ගැන කතා කරන්න ගියත් එක අර අපිට ඉහළින් උහල ඉහළපු කුඩයක් තියෙනවා අපි අපි මෙහෙල ගත්ත නැත්නම් ලොකු උදයක් තියෙනවා. එතකොට අපි රටේ අපි සමාජයක් විදිහට වැඩිහිටියෝ විශේෂයෙන් අපේ ජීවිතේ සාර්ථකත්වය පිළිබඳ අදහස් මාලාවක් වෙන මෙන්න මේකයි සාර්ථක වීම නැත්නම් සමහර තරුණ අතරත් තියෙනවා පොරක් වෙන කතාවක් තියෙනවා ජීවිතේ ප්‍රීතිය කියලා කල්පනා කරන දේවල් වගේක් තියෙනවා ඒක එකක් තියෙනවා ඒකට ප්‍රතිපත්ති මට්ටමේ ප්‍රතිපත්ති තීරක මට්ටමේ ඒ රාමුව ඇතුළෙම උඩින් ඒගොල්ලෝ සංවර්ධන කිරීමෙන් අදහස් කරන යමක් තියෙනවා මෙන්න මෙහෙමයි අපේ රට සංවර්ධනයේ සංවර්ධන ඉලක්ක මේවයි. තව අවුරුදු 10කින් 15කින් අපි මෙන්න මෙතෙන්ට යන්න ඕන වගේ අකම්පරයක් තියෙනවා. වගේ තමයි අපි අධ්‍යාපනය ගැන හිතලා තියෙන ওই රාමුව ඇතුළේ ඉඳලා කියන්නේ. අඩු වැඩි වශයෙන් හරි අධ්‍යාපනය ගැන හිතන්නේත් සංවර්ධනයට අදාළව, සාර්ථකත්වයට අදාළව කියලා අපි හිතාගන්න. අපි ගොඩනගාගත්ත කරුණු කාරණා නැන්දේ. සමහරට එහෙම ප්‍රශ්නයක් අපිට නැද්ද ඉස්සරහම මුලින්ම කතා බස් කරනකොට ගැටලුවක් වශයෙන් දකින්න. එතනින් කතාව පටන් ගන්න එක ගොඩක් ආලෝචිතයි කියලා. මට මම ඇත්තටම මම විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් වරියක් වුණත් මම ගුරුවරයා කියන වචනට ගොඩක් කැමතියි. මම ගුරුවරයෙක් විදිහට මට මම ගොඩක් හිතපු මානයක් ඒක. ඒ කියන්නේ අපි හැම දෙයකම ඒ කියන්නේ අපේ පාසල් පද්ධතියෙන් පටන් ගත්තාම ඒක විශ්වවිද්‍යාල පද්ධතිය දක්වාම පැති පැතිරුණු දෙයක් තමයි අපි මේකට ආර්ථිකමේ වටිනාකමක් දීලා තියෙන එක. ආර්ථික අදහසක් තියෙනවා. ඇත්තටම අධ්‍යාපනයේ අධ්‍යාපනයෙන් අපි ළමයින්ට දෙන්නේ ආර්ථික සංකල්පය. ජීවිතය ගැන ආර්ථික සංකල්පයක් මම හිතන්නේ ඒක තව ටිකක් ඒක ඉස්සර වෙයි කියලා. නමුත් මට හැමදාම ආව ප්‍රශ්නයක් තමයි අධ්‍යාපනයේ සැබෑ අරමුණ මොකක්ද කියන එක. මම හිතන්නේ ඔබතුමාට ඒකට <laughs> ඔය ඉතින් අපි දෙන්න එක තුළ තමයි හිතන්නේ. නෑ එකක් අර ශාවලි කියන ඔය ආර්ථික සංකල්ප අධ්‍යාපනය ඇතුළට පටවලා තියෙන සහ අපි අපේ පාසල් වියේ ඉඳලම අපි කියන්නේ සාර්ථක වෙන්නේ ඒ සාර්ථකත්වයේ කියනකොට යටින් අදහස් වෙන ආර්ථික සාර්ථකත්වය. ඒකනේ අදහස් වෙනවා කියන්නේ අපිට හොඳ ජීවිතයක් කියනකොටත් අදහස් වෙන්නේ හොඳ ජීවිතයක් කියනකොටත් නැවතත් ආර්ථික අදහසක් තියෙනවා. ඉතින් මේක තියෙන ගැටලුව කියනවා නැත්නම් උගුල කියන්න පුළුවන්. ආර්ථික සාර්ථකත්වය කියන එකේ අදහස මොන වුණත් මිනිස්සුන්ට සාමාන්‍ය පුද්ගලයෙකුට හරි පවුලක් වශයෙන් ඒගොල්ලෝ සකස් වෙලා හිටියත් ඒගොල්ලන්ට කෑම බීම ඇඳුම් පැළඳුම් ආදි වශයෙන් යම්කිසි ජීවිතය පවත්වා ගන්න යන අවශ්‍ය අර සපෝට් සිස්ටම් එකක් තියෙන්න ඕනේ ගැන කවුරුත් නැහැ කියන්නේ හැබැයි ජීවිතයේ යහපත සඳහා ජීවිතයේ අර්ථාන්විත ජීවිතයක් ගත කරලා සතුටින් තමන්ගේ ජීවිතයේ හරහා යන්න සහ අවසානයට ළඟා වෙන්න සතුටින් අත්වස මිනිසෙකුට මොනවද ඕනේ කියන ප්‍රශ්නේ එහෙමත් අහන්න පුළුවන්. ඒ ගැනද අපි හිතලා තියෙන්නේ. නැත්තම් අපි ගොඩනගාගත්ත සමාජයක් විදිහට අපි සාර්ථකත්වය කියලා හිතනකොට තියෙන ආර්ථික කරුණාවයක් අපි හිතලා තියෙනවා සංවර්ධනයට සම්බන්ධව. පුද්ගලෝ හිතලා තියෙනවා මට මෙච්චර එක්ක ලොකු ගෙදරක් වෙන විවාහ විශාල ගයක් තියෙන්න ඕන, හොඳ විශාල වාහනයක් තියෙන්න ඕන. ආදි වශයෙන් තමන්ගේ සාර්ථකත්වය එළියට පෙනෙන යම් දර්ශකම ගැන තමයි අත් වශයෙන් හිතලා තියෙන සාර්ථකත්වය කියන්නේ. තමන් අභ්‍යන්තරික වශයෙන් මිනිසෙක් විදිහට ජීවත් වෙනවද? සතුටින් ඉන්නවද? හොඳින් ඉන්නවද? යම් uh, තීරමක් ජීවිතයක් අනිත් සමාජයේ වටපිටාව නැත්තම් කොමියුනිටි uh, එක නැත්තම් ප්‍රජාවත් සමග අපි ගත කරනවද? ඒ වටපිටාවත් එක්ක අපි සම්බන්ධය කොහොමද? ඒ වගේ කරුණු නෑ මේ මුළු කතන්දරේ. ආර්ථිකත්වයේ ආර්ථික කියනකොට ප්‍රශ්නේ තියෙන්නේ එතනයි. ඒතර ආර්ථික කියන වචනේම හරිය ඒ නිසා හරි භයානකයි අපි මේ යහ යහපත් ජීවිතයක් කියනකොට අපිට තියෙන්න ඕන දේවල් තියෙනවා ද්‍රව්‍යමය වශයෙන් ඕනනම් අඳුර ගන්න පුළුවන් ගණනාවක් තියෙනවා හැබැයි සමහර දේවල් ද්‍රව්‍යමය වශයෙන් අඳුරන්න බැරි ඊට වඩා අපේ ජීවිතේ සකස් කරගන්න පිළිවෙලටයි තියෙන්නේ සංස්කෘතික සමාජික ආධ්‍යාත්මික කරුණු. ඉතින් ඔක්කොම මැද්දේ තමයි ඇත්තට මේ අධ්‍යාපනයේ මේ ගැටලුව තියෙන්නේ අර ඉතින් දැන් අපි එකක් තියෙන මම තව විනාඩි භාගයක් ගන්න ශාමලි අවාසනාවක් තියෙන අපේ ප්‍රතිපත්ති තීරක මට්ටමේ පවා හිතලා තියෙනවා ලෝකේ සියලුම රටවල් හැරිලා තියෙන මේ හිතන්නේ අපි හිතන විදිහට කියන්නේ. ඒක තමයි ලොකුම මුලාව, ලොකුම වැරද්ද සංවර්ධනය කියලා අපි හිතන ආකාරයට තමයි අඩු ගන්න මේ මුළු කලාපෙම හිතන්නේ කියන්නේ. ඉතින් ඒක ගැන මම තව විනාඩි කිහිපයකින් ඒකේ මිත්‍යාව අපිට කතා කරන්න පුළුවන්. නමුත් ශාමලි කල්පනා කරන ආපු අදහස ඉස්සරහට ගෙනියත්තට කමක් මම ඇත්තටම ඔබතුමාගේ කරුණ දැක්වීම එක්ක සම්පූර්ණ එකඟයි. ඒ කියන්නේ අපි මට ගුරුවරියක් විදිහට ආපු ලොකුම ප්‍රශ්නයක් තමයි අපි අධ්‍යාපනයේ සැබෑ අරමුණ මොකක්ද කියන එක. එතනට යනකොට මට මම දැක්ක දේ තමයි අපි يعني අපිට අපිට පටවන ලද සංවර්ධනය ගැන තියෙන මාන සාර්ථකත්වය ගැන තියෙන මාන ඒ ආර්ථිකයත් එක්ක බැඳිච්ච මාන ටිකක් මැද්දේ අපි ඒ පැත්තට ගහගෙන ගිහිල්ලා. මම විශ්වාස කරන්නේ පූර්ණ මිනිස්සෙක් තනන එක තමයි අධ්‍යාපනය කියලා. එහෙම බැලුවාම අපි අධ්‍යාපනය යා යුතු තැනින් ගොඩාක් සම්පූර්ණ පැත්තට හැරෙනවා. අනිත් පැත්තට හැරෙනවා. ලොකු ගැටලුවක් අපි ඇති කරගෙන තියෙනවා. සමහර අංශක 180ක්ම හැරෙනවා. ඒ වගේ මට අපේ අංශක 180කගේ ලොකු විශාල ගැටලුවක් අපි ඇති කරගෙන තියෙනවා. මේක අධ්‍යාපන ගැටලුවක් පමණන්නේ මුළු ජීවිතයම ගැන හිතන ගැටලුව තමයි අධ්‍යාපනයේ මතුවෙන්නේ. මම අර කියපු කාරණේ කැමති වෙන අපේ අපිත් එක්ක වාඩිලා ඉන්න සහෘද එයා වෙනුණු පොඩ්ඩක් මතක් කරන්න. දැන් අපේ විශ්වාසයක් තියෙනවා මේ දැන් අපිට දියුණුවයි කියලා අපි හිතන රටවල්. මේ දියුණුව කියලා හිතන විදිහත් හරි අමුතුයි අපි හිතන විදිහ. හිතන රටවල් සහ කලාපයේ නැගෙනහිර ආසියාවේ දැන් ඔය සිංගප්පූරුව නැත්නම් මැලේසියා වගේ රටවල් බොහෝ කාලයකට පෙර ආයෙ අර ආර්ථික දර්ශනවලින් වලින් අපිව පහු කරගෙන ගිය රටවල්. ඒව එක්තරා විදිහකින් අපේ ප්‍රතිපත්ති තීරකයන්ට ආදර්ශන මොඩල්ස් ඒගොල්ලෝ කියන අපි ඒ පාරේ යන්න ඕන කියලා. හැබැයි ඒගොල්ලෝ ගිය පාර ඇත්තටම අපි දන්නවද කියන එකත් <laughs> ප්‍රශ්නය. දැන් සහෝ ඒගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලන්ගේ අත්දැකීම් හරහා ඒගොල්ලෝ අලුතෙන් හිතන දේවල් ගැන අපි දන්නවද කියන එකත් ප්‍රශ්නයක්. يعني ඒගොල්ලන්ගේ අත්දැකීම් වලට මුහුණ දීලා දැන් උදාහරණයක් විදිහට අපි අධ්‍යාපනය ගැන කතා කරන නිසා මේ සුවාන දෙක තුනක්වත් නැහැ මැලේසියාවේ අධ්‍යාපන ඇමතිවරයා ආචාර්ය මල්ලික් මැස්ලි මල්ලික් කියලා ආචාර්ය ආචාර්ය කියන්නේ ડોක්ටරේට් එකක් තියෙන පුද්ගලෙක්. එයා ප්‍රසිද්ධියේ අත්වසෙන් ප්‍රසිද්ධ සාකච්ඡාවකදී කරුණ ඉදිරිපත් කරමින් කිව්වා එයාගේ අතට දැන් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවක අතිවිශාල වශයෙන් අධ්‍යාපනයේ ප්‍රතිපත්ති මාරු කළ යුතුයි කියන තැනට ඒගොල්ලෝ පහුගිය අවුරුද්දේ කරපු වැඩ නිසා නැත්නම් පරිශ්‍රණ නිසා ඇවිල්ලා තියෙනවා මේ අවුරුද්ද ඇතුළත මේ මලික් අධ්‍යාපන ඇමතිවරයා කියනවා මැලේසියාවේ මේ අවුරුද්ද ඇතුළත අපි මෙතෙක් තිබිච්ච අපි වෙන් කරලා සයන්ස් ආර්ට්ස් කියලා ස්ට්‍රීම්ස් දෙකක් නැත්නම් කලා සහ විද්‍යා කියලා විෂය ධාරාවන් දෙකක් තිබුණා පාසලේ ඒ විෂය ධාරාවන් දෙක අපි එකතු කරනවා අපි තවදුරටත් හිතන්නේ නැහැ කියන තවදුරටත් ඔහු පැහැදිලි කරගෙන අපි තවදුරටත් හිතන්නේ මේ ලෝකයේ මිනිස්සෙක් අත්පත් කරගත යුතු දැනීමම කඩන්න පුළුවන් කියලා විද්‍යාව කියලා එකකුයි කලාව කියලා එකකුයි. ඒ දැනුම් විශේෂ ඔක්කොම මිනිස්සෙක් අර ඔබ කියන ශාවලිකනට පූර්ණ අදහසන මිනිසෙක් වීමට අවශ්‍ය දැනුම් කොටස් ඔක්කොම අපි පාසලෙන් දෙන්න ඕන කියලා හිතනවා. අපි ඒක අපේ ප්‍රතිපත්ති වශයෙන් අපි තීරණය කරලා ඉවරයි කියලා මැලේසියාව කියන්නේ. ඒතකොට මැලේසියාව යම්කිසි තැනකට දැන් වගේම දෙයක් සිංගප්පූරුව ගැන කියන්න පුළුවන් නම් මම හිතන්නේ ශාමිල් පුරාගේ අදහස් දැන් සමහරවිට ඉස්සරහට ගෙන යන්න හෝ තව දෙයක් අපි එක කතා කරමු. ඒ අදහස ගැන මම තව චුට්ටක් කතා කරන්නම් මම මේ ක්‍රිෂ්ණමූර්තිතුමාගේ අධ්‍යාපනය ගැන තියෙන සංකල්පයක. දැන් ක්‍රිෂ්ණමූර්තිතුමාත් සජෙස් කරන මම හිතන්නේ ටිකක් ඈත ක්‍රිෂ්ණමූර්තිතුමා සජෙස්ට් කරනවා කලාව කියන එක අනිවාර්යයෙන්ම අධ්‍යාපන තියෙන්න ඕන කියන එක. දැන් අනිත් පැත්තෙන් මම මගේ අත්දැකීම් මගේ නිරීක්ෂණ ගුරුවරයක් විදිහට විශ්වවිද්‍යාලය ගත්තොත් එහෙම විශ්වවිද්‍යාලයට ළමයින්ගේ සංවේදීභාවය කියන එක ලොකු ගැටලුවක් තියෙනවා. මොන වගේද අදහස් කරන්නේ සංවේදී භාව කියනකොට මොන වගේද කියන්නේ පොදුවේ ජීවිතේ වටපිටාව පොදුවේ ජීවිත මම ඒක මාන කීපයකින් දැක්කා තමාට තමා ගැන තියෙන සංවේදී භාවය ඒක නැත්තටම නැති වෙලා තියෙනවා කියලා ඒ ළමයි ඒක දන්නේ නැහැ ඒක තමාට අපිට පරිසරයක තියෙන සංවේදී භාවය සහ පරි ආශ්‍රය කරන සමාජයත් එක්ක තියෙන අනිත් අයත් එක්ක තියෙන ඒක අපි ගොඩක් නිරීක්ෂණය කරන දෙයක් ඇත්තටම අපි පද්ධතියක් විදිහට ඒකෙන් ළමයිව ඈත් කරන්න උත්සාහ කරන්නේ නැහැ. අපි කියනවා ඒක. නමුත් අපේ පද්ධතිය ඒකට සපෝට් කරනවා. ඒ ඒ අවුලට සපෝට් සපෝට් කරනවා. හැබැයි විශ්වවිද්‍යාල ආචාර්යවරු හෝ ගුරුවරු හෝ වේවා අධ්‍යාපන කියන්නේ පද්ධතියෙම අපි ඒක අඳුනගෙන තියනවාද කියන එක මට ගැටලුවක්. නෑ මම හිතනවා මේ ශාමල කියන සම්පූර්ණ ඇත්තක් විතරක් නෙවෙයි බරපතල කාරණයක් අධ්‍යාපන ගැන හිතන පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හරහා යන ගැටලුවක් නැවතත් අපිට තියෙන ලකූම අවුල අර මුල් අරමුණ පිළිබඳව අපි කවුද මේ හදන්නේ කියලා. ඒ හදන්නේ අපේ මේ සමාජයේ අනාගත පුරවැසියා මිනිසයා දියුණු මිනිසෙක් සංස්කෘතික සමාජික වශයෙන් සංවේදී මිනිසෙක් හදන්න අපේ අරමුණක් තියනවද? නැත්තම් අවසන් ආයෙමත් අපි අර මේ ආර්ථික සාර්ථකත්වය ගැන හිතලා කිසියම් මූර්තික කැලලි වල සඳහා ඒකට ගැළපෙන මේ කෙනෙක් අපි නිර්මාණය කරනවා වගේ එකක් වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ මුල මුල සිටම මම හිතන්නේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපිට දැන් මොකක් හරි අත්දැකීම් තියෙනවද ශාවලි දැන් ඔය අපි සියම් ගායන විශ්වවිද්‍යාලයේ අපි වෙනස් වුණ හරි කරන්න එහෙම ඉඩකඩක් තියෙනවද විශ්වවිද්‍යාලයක් ඇතුළේ නැත්නම් මොකක්ද අපිට ඒකට අපි ඒකට උත්සාහයක් දරමින් ඉන්නවා මම හිතන්නේ ඒක ටිකක් සාර්ථකයි කියලා. මගේ ඇත්තටම මම ගුරුවරියක් විදිහට මගේ ලොකු මට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා මේ කලාව කියන එක මේ විශේෂයෙන් දැන් අපේ විශ්වවිද්‍යාලයේ මම උගන්වන පීඨයේ ඇත්තටම විද්‍යාව බේස් කරගෙන. ඒක මානව ශාස්ත්‍ර නේ ඇත්තටම කියන්නේ. මානව ශාස්ත්‍ර කියන එක ඇත්තටම අපේ මේ තියෙනවා ඕගොල්ලන්ගේ තියෙනවා විශ්වවිද්‍යාලය තුලත් නැහැ. නැහැ කෘෂිකර්මය තියෙනවා animal husbandry වගේ පැතිවගත් තියෙන්නේ. ඒක අවශ්‍ය දේවල් ජීවිතේට. නමුත් විද්‍යාවට අමතරව අපේ තියෙන කලමනාකරණය. නමුත් අර පැත්තට කියන්නේ කලාව පැත්තට යන්න තියෙන chances අපිට ඇත්තටම දැන් අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විදිහට ඉද්දි අපි හැදෑරුවේ විද්‍යා විෂය ධාරාවක් වුණාට නමුත් අපිට ඒ අවස්ථා තිබුණා. වලසතිය තියෙනවා ඒ වගේ ගොඩාක් ලොකු අවස්ථා අපිට තිබුණා. අපි ඇත්තටම දැන් විභාග තිබුණත් මොන දේ තිබුණත් අපි ඒවට සහභාගී වුණා. දැන් අද හැරිලා බලනකොට හිතෙනවා ඒකෙන් ලැබපු පන්නරේ ගොඩක් අපිට ප්‍රයෝජන නියෝජනවත් වෙලා තියෙනවා කියලා ඒ කියන්නේ ඔය සබ්ජෙක්ට් කරුණු එක එකට වැඩිය. මං හිතන්නේ අපි ඒක ළමයින්ට නේ ඒක කියන්නේ තවත් වෙන කරුණක් මතු වෙන්නේ ශාවලියවා කියන දේ නිසා ඒක කර පෙරාදෙන විශ්වවිද්‍යාලයේ පරිසරයේ නැත්නම් විශ්වවිද්‍යාල ජීවිතයේ කියන පරිසරයේ යම්කිසි පොහොසත්කම් වගේක් තියෙනවා. නමුත් මේ අලුතෙන් නිර්මාණය වෙන විශ්වවිද්‍යාලවල දැන් එක එක එක එක අරමුණු සහ ફોකස් සහිතව ඒවා සමහරකට හරීම අර සායනික අර්ථයෙන්. ටෙක්නිකල් ලොකු කොලේජස් වගේ එහෙම හැදෙනවා මිසක්වා අර පූර්ණ වටපිටාවක් මිනිස්සුන්ට සම්බන්ධ වෙන්න අර සංවේදීතාවය ඇති කරන්න ඒවත් මේ දැන් උදාහරණයකට වයිම් විශ්වවිද්‍යාලයේ අදහස ඇතුලේ නැහැ නේ. කියන වයිම් විශ්වවිද්‍යාල නිර්මාණය කොට ඒක ඇතුලේ ඒ ඇතුලේ ඒ අදහස නැහැ. දැන් අපි අර අර අපි පැවතිච්ච පද්ධතියේම අර තියෙන සංවර්ධන මාන සහ සාර්ථකත්ව මාන ඇතුළේ මේක නිර්මාණය වෙලා තියෙනවා. හ්ම්. ඒක කියන්නේ ඒවා ඒක තමයි අර අපිට කියන්න තියෙන අර උඩ තට්ටුවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ හිසේම තියෙන ලොකු ගැටලුවක්. ඒ තියෙන්නේ ආයේ මේ සංවර්ධනය පිළිබඳ ප්‍රශ්න. ඊගොට ඒකෙන් ගැලවෙන්න හරි අමාරුයි. අපේ පාසල්වල දරුවන්ගේ දෙමව්පියන්ගේ ඉඳලා වැඩිහිටි සමාජය ඒගොල්ලෝ ඉන්නේ රාමුව ඇතුලේ ඒගොල්ලන්ගේ මට්ටම. ඒ කියන්නේ ආයි සාර්ථකත්වය පිළිබඳ අදහස්ද ජීවිතය පිළිබඳ අදහස් ජීවිතය අපේක්ෂා සිහින ඔක්කොම ඊටාම නැරෝ වෙන නැත්නම් ඊටාම පටු රාමුවක් තුල තමයි ඉදිවිලා තියෙන ජීවිතය කියන එක සම්බන්ධයෙන්. මොකද මේ ජීවිතය කියන්නේ. ඉතින් ඒක දැන් ක්‍රිෂ්ණමූර්තුමාගේ අදහස අපිට ඒකෙන් මේ රාමුව කඩන්න මොනවද එතන විශේෂයෙන් අපිට විශේෂ වශයෙන් අවධානය කළ හැක්කේ ක්‍රිෂ්ණමූර්තිතුමාගේ අධ්‍යාපන සංකල්පයේ තියෙන්නේ අධ්‍යාපනයේ අරමුණ වෙන කිසි දෙයක් වෙන්න බෑ පූර්ණ මිනිසෙක් බවට ළමයෙක්පත් කිරීම කියන එක. එතකොට ක්‍රිෂ්ණමූර්තිතුමා කම්පොනන්ට් හතරක් කියනවා. එකක් තමයි කලාව, ඉස්තටික් කියන එක. අනිත් එක ක්‍රීඩාව. අනිත් එක පරිසරය සමග තියෙන සමග තියෙන ළමයාගේ තියෙන සම්බන්ධතාවය. අනිත් එක අධ්‍යාත්මික දියුණුව වර්ධනය කියන්නේ. ආධ්‍යාත්මික වර්ධනය. ඒතර يعني තමන්ගේ අභ්‍යන්තරේ කළමනාකරණය කර ගැනීමට තියෙන විවිධා වූ විවිධ දේවල් නේද? මම ඒකට කියන්න කැමති තමා දෙසට හැරී බැලීමට ළමයෙකුට තියෙන ශක්තිය. ඔය එක තමයි ඒක අර self reflection කියන වගේ එකක් නැත්නම් self awareness කියලා කියන එක තමයි ස්වයං ඥානෙනේ ස්වයං ඥානෙ තමයි පිළිබඳව මම හිතන්නේ ඒකට වැඩි හිටිය විදිහට තමන් අපි දෙසට හැරෙන අපිත් බයයි අපි ළමයිවත් බය කරලා තියෙනවා කියලා තමයි තමයි කියන හරියටම හරි කියන්නේ මේ කාලේ <laughs> රෝග වගේ නේ දැන් මේ කාලේ රෝගවල එක ප්‍රධාන දෙයක් තමයි මිනිස්සු ඒගොල්ලෝ හිතනවා මේක සංවර්ධනයේ දර්ශකයක් කියලා අපි ඔක්කොම කනෙක්ටඩ් මේ විවිධ මාධ්‍ය සමග ඇහැට වැටෙන දේවල්, කනට වැටෙන දේවල් එක්ක සහ බිල් බෝඩ් වටපිටාව අපි හැමදෙස්සම ඔකියුපයිඩ් නැත්නම් අපි හැමදෙස්සම බුක් කරලා තියෙන ඇහැ කන. එතකොට අපිට කොහෙත්ම වෙලාවක් නැහැ හැරිලා බලන්න. අපි දුවමින් ඉන්නේ ඔක්කොම එළියත් එක්ක එළිය සම්බන්ධ වෙමින්, අහමින්, දකිමින් දුවන එකක් තියෙනවා. එතකොට අර නැවතිලා තමන්ව හැම වෙන්නේ තියෙන වෙලාවකුත් නැහැ. ඒ වෙලාව දීලක් නැහැ. ක්‍රමය මම හිතන්නේ මේක දැන් දන්නවා ඒ ක්‍රමය නැත්නම් ඔය ලිබරල් මාකට් එකත් එක්ක තියෙන මුළු දිවිල්ල මිනිස්සු නැවතුනත් හරි භයානකයි කියලා. මට හිතන්නේ සර් මේ වෙලාවත් වෙලාවත් නැහැ තමයි. හැබැයි අපිට ඒක ඇතුලේ පොඩි තෙරපුමක් තියෙනවා. හ්ම්. හැබැයි අපි ඒක දිහා බලන්න බයයි. ඒක තමයි කියන්නේ. නැවතුනොත් බයයි. බයයි. <laughs> ඒතකොට අපි ළමයිවත් කැමති අර ඒකට බය කරලා ඒ දිවිල්ල එක්කගෙන යන්න. ඒක අපිට පහසුවක්. හ්ම්. මම හිතන්නේ අපි පද්ධතිය වෙනස්කම් වෙනස් කරන්න හිතනවා නම් මේ හැම දෙයක් ගැනම හිතන්න නිසා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා මේවා වෙනස් කරන්න බැරි දේවල් නෙමෙයි. නෙවෙයි කියන්නේ හරි. මම කියන්නේ ඒක නම් හරි වැදගත්ම කියන්නේ සුභාරංචි හරි අවශ්‍යයි කියන්නේ good news එක ඕන. වෙනස් කරන්න බැරි දේවල් නෙවෙයි එක පැත්තකින් මම හිතන්නේ අපේ ජනතාවක් දන්නේ ප්‍රතිපත්ති පීරකව තමාසනාවට දන්නේ ලෝකයේ අති විශාල පරිවර්තනයක් වෙමින් පවතිනවා කියලා. ජාත්‍යන්තර මට්ටමින් ගෝලීය මට්ටමින් විශාල පරිවර්තනයක් මිනිසුන්ගේ අරමුණු වල මිනිසුන්ගේ ජීවිතය පිළිබඳ අදහස් වල සහ ඒකට අනුසාරයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් ලොකු පෙරලියක් වෙමින් තියනවා කියන එක. දැන් මට මේ ගිය අගෝස්තු මාසයේ ග්‍රීස්මේදී එඩින්බරෝ නුවරදී හම්බුණා මේ සිංගප්පූරුවේ කල්චරල් බියුරෝ නැත්නම් කල්චරල් සංස්කෘතික ප්‍රතිපත්ති බියුරෝවේ අධ්‍යක්ෂිකාව ආචාර්යවරියක්. ඉතින් මට ගොඩක් වාස් අවස්ථාවක් ලැබුණා එයත් එක්ක කතාබස් කරන්න වාඩි වෙලා මේ රෝස්මෙරි කියලා ඉතින් රෝස්මරිගෙන් මම විශේෂයෙන් මේ සිංගප්පූරුවේ කරුණු ගැන හන්දියා කිව්වේ ඒගොල්ලෝ ඔය GDP සංවර්ධනයේ ඒ ඒ ඇත්ත වශයෙන්ම තමයි ගියේ කියලා. GDP සංවර්ධන GDP ගොඩනැගීම සඳහා සංවර්ධන මුළු රටම මෙහෙම අධ්‍යාපනයේද ඔක්කොම එහෙම එක්තරා විදිහකට සකස් වෙලා තිබුණේ එහෙම තමයි. හැබැයි අවුරුදු 10කට 15කට කලින් ඒගොල්ලෝ ඒගොල්ලන්ට අහු වෙන්න පටන් ගන්නවා පරිශකෙන්ට සිංගප්පූරු ජනතාව එන්න එන්න එන්න එන්න සමාජයේ ආධ්‍යාත්මික වශයෙන් අවුලකට යමින් ඉන්නවා කියලා ડિප්‍රෙස් වෙමින් ලෙඩ රෝග ඇති වෙමින් ප්‍රශ්න ඇති වෙමින් ලොකු ගැටලු ඇති වෙමින් පවතනවා. එතකොට ඒ සමාජයට මොලයක් දෙනම ප්‍රශ්නයක් තියෙනවා කියලා අඳුනගන්න එක තමයි පළවෙනි වෙන්නේ. දෙක ඒ වෙනුවෙන් යම්කිසි ඉක්මනට මොනවද කළ යුතුයි, ඊටාම ප්‍රබලයක් කළ යුතුයි කියලා ඒගොල්ලෝ විශ්වාස කරනකොට ඒ කරුණු අතර එකක් ඒගොල්ලෝ හිතනවා විශාල වශයෙන් කලා සංස්කෘතික ජීවිතය සඳහා සමාජය මෙහෙවන්න ඕන ඒකට රජය වියදම් කරන්න ඕන කියලා යා අවශ්‍ය ආයතන හදලා. දැන් මේ කල්චරල් පොලිසි බියුරෝ එක ඇත්ත වශයෙන් කරන්නේ ඒක තමයි. විශාල වශයෙන් අරමුදල් වෙන් කරන්න පටන් ගන්න තියෙනවා මිනිස්සුගේ කලා සංස්කෘතික ජීවිතය දියුණු කරන්න. ඒකට ඒක අධ්‍යාපනය ඉඳලා එන්න බෑ. මම හිතන්නේ සර් ඒක වටහා ගැනීම සිංගප්පූරුවේ වාසනාව. අපි ඒක වටහාගෙන නෑ වගේම අපිට අපිට ඒක වැටෙන්න ඕන. ඒ කියන්නේ දැන් නීති පද්ධතියක් තිබ්බා කියලත් ඩිසිප්ලින් තිබ්බා කියලත් අපි අවශ්‍ය තැනට ඇවිල්ලා නැහැ. එතකොට අපිට වැටහෙන්න ඕන නීතියකින් එහෙම ලොකු දෙයක් කරන්න බෑ කියන එක. නමුත් මම හිතන්නේ කලාව අධ්‍යාපන පද්ධතියට විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතියට එකතු කරන එක මේකට ලොඩාක් හොඳ විසඳුමක්. ඔය ඒක තමයි දැන් අර ශාමලීම් කියනෝට අපේ ප්‍රශ්නය ආයි මතුවෙන විදිහක් නොදැනීම කියවුණා. දැන් අපි හරිය විශාල මේ විශ්වාසයක් තියෙනවා නීතිය ගැන. අපේ විශ්වාසයක් තියෙනවා ඩිසිප්ලින් කියලා හිතන දේ ගැන. ඒතරේ දෙකම අපි හිතලා තියෙන ඊටාම මේ අර ඍණාත්මක නෙගටිව් හරි පටු විදිහට. ඒ නිසාම අපි හිතනවා අපිට නායකයෙක් එන්න ඕන අපි මුළු රටම ඩිසිප්ලිනයිස් කරන්න මේ අපි කිසි විදිහකට විනය ගරුක බවට පත් කරන්න. හැබැයි මේක හැමදෙස්සම එළියෙන් එන නීති සහ එළියෙන් එන බලපෑම් හරහා එළියෙන් බලය පාවිච්චි කරලා කරන එකක් විදිහට විනා මනුෂ්‍ය අභ්‍යන්තරිකව ඇන්ටෙනා එකක් දිනු වෙන විදිහක් අභ්‍යන්තරිකව යාගේ සංවේදිතාව අර කියපු දේ ශීලාචාර බව අභ්‍යන්තරිකව සංවර්ධනය කරන්න කොහොමද කියලා අපි අපි හිතන්නේ නෝ දැන් මේ සිංගප්පූරු විශ්වය හිතන්න පටන් ඉවරයි මැලේසියාව හිතන්න පිටම් පටන් ඉවරයි මේ අපිව පහු කරගෙන ගිය රටවල් ওই කියපු ආර්ථික දර්ශකවලින් එතකොට ඒගොල්ලෝ යම් විදිහකට මුලින්දලම බැලන්ස් කරගන්න ප්‍රමාණය දේවල් කරලා තියෙනවා නැත්නම් ඒකට ටික අහු වෙන්න විදිහක් නෑ අපි තරම්ම මෝඩ ගමනක් ගියා නම් ඉතින් මම හිතන්නේ ඒක කල්පනා කරන්න ඉතාම වටින ප්‍රශ්නයක් අතට මතුවලා තියෙනවා. ශාමින අපිට තව විනාඩියක් දෙකක් තියෙනවා අද දවසේ අවසාන වශයෙන් කතා බහ කරගන්න. අපිට තියෙනවා තව ඉදිරියේ සාකච්ඡාවට යන්න පුළුවන්. මම චූටි දෙයක් කියන්න කැමතියි සර් ඩිසිප්ලින් කියන වචනය. හ්ම්. එක්ක ඒක මට ඇත්තටම තාම තියෙන ගැටලුවක්. මම ඩිසිප්ලින් කියන වචනේ මට ටිකක් නුහුරක් තියෙනවා. මම ඒක ගැන හෙව්වාම ඒකේ මූලික වචනේ තමයි ඩිසිපල්ස් කියන එක. ඒ ඩිසිපල්ස් කියන එකේ තේරුම ෆලෝ කිරීම කියන එක. අනුගමනය කිරීම. ඒතකොට අපි තව කව කාව හරි අනුගමනය කරනවා. නම් දැන් ඒ ඇත්තම තේරුම අපිට ඒකට අපි අනුගමනය කරන්න ඕන අපේ මොනවද කියන එක. අපි එළියෙන් අනුගමනය කරන්නේ. එක්ක අපි යන්න ඕන හදවතින් අනුගමනය කරනවා කියන මානයකට. එහෙම නැත්නම් තමා තුළට හැරලා තමාව Hmm. අනුගමනය කරනවා. ඒක මම හිතන්නේ කාර්යයේ දෙක අන්‍යෝන්‍ය කියලා වටේ තියෙන නිසාම ඉක්මරට ඒ වචනේ අපිට කිව්වොත් දැන් පැරණි සමාජයේ ওই අනුගමනය සහ ඩිසිප්ලින් කියන එක ඇතුලේ තිබුණා යම් කිසි පැරණි සමාජයට අයිති සීමාවක් තියෙන්න පුළුවන් ආදර්ශමත් ගුරුවරයා කියන අදහස කියන්නේ. Hmm. නේ ඒතකොට කුඩා දරුවෙක් එයා කියන දේ කරන මිනිස්සෙක්. ඒක තමයි පළවෙනි දේ. ඒ ගැප් එකක් තිබුණේ නැහැ. වෙනත් කුහක බවක් නැහැ. මොනවද කියන්නේ මොනවද කරන. එතකොට හරියම අභ්‍යන්තරික අවංකයි. එතකොට අන්නේ අභ්‍යන්තරික අවංක භාවය තමයි දරුවෝ අත්වසෙන් ප්‍රගුණ කරන්න සහ අනුගමනය කරන්න. ආදර්ශමත් ගුරුවරකින්. එතකොට ඒක තමන්ගේ ඇතුළට නෙවැටෙන්නේ. බහැර මොන හරි දෙයක් පන්නගෙන යනවට වඩා නැවතත් සිද්ධ වෙන අවංක භාවය ගැන හිතන්න මම මේ කියන්නේ ඇත්තද බොරුද කියලා අර අර self reflection එක නැත්තම් Taman දිහා හැරිලා බැලීමේ වටිනාකම තදින් මතුවෙනවා මම හිතන්නේ අදහස් සම්පූර්ණයෙන්ම අපේ අධ්‍යාපනයෙන් ගිහිල්ලා ඉවරයි. ඒත් වශයෙන් අවාසනාවටම කියන්න තියෙන්නේ අපේ දහම් පාසලවත් තවදුරටත් ඒ දහම් මාර්ගය නෙවෙයි ආයර එළිය එක්ක රණ්ඩු කරන තැනක් බවට පත් වෙලා තියෙනවා කියන මම තව පොඩි මම ඇත්තටම කතෝලිකයෙක්. දැන් දහම් පාසල කියන concept එක මම ඇත්තටම අගය කරනවා දහම් දැනුම. නමුත් එතනත් මම මේ මම gederedi මගේ වටා පිට ආවේ දකින්න දෙයක්. දැන් ඉස්කෝලේ ළමයෙකුට දහම් පාසලට ගියාද කියලා ඔප්පු කරන්න ඕන ඒකේට නීතිය. එතකොට ළමයි පුරුදු වෙනවා ඒක මේ ඉස්කෝලේට අවශ්‍ය නිසා මම දහම් පාසල් යන්න ඕන කියන. එතකොට අනිත් දේවල් වලට සහභාගී නොවි වුණත් දහම් පාසල් කාඩ් එක මාක් කරගෙන මාක් කරන්න යන්න ළමයි උත්සාහ කරන. ආයි අපි අර අරමුණේ හරි ශාමලි හොඳයි අද අපේ කාලය අවසానයි. අපි තව වටයක් සාකච්ඡාවට ඉඩ තියාගෙන අද අපි අපේ සැකසඳට ආයිබෝන් කියමු. අද සිටිජ සංවාදයේ සඳහා අපට තාක්ෂණික දායකත්වය දුන්නා ඉනෝකා ගමගේ. ඇයටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක